නිද හසේ නිල් ගුණ පුරා හොඳට 105.7 රන්ගිරි ශ්‍රී ලංකා සූත්‍රයක සාරාණ ප්‍රාප්තියක මුදරාවලෝකනය. රසයි මිහිර දැනුම කැතිව විදී තිරේ නියුගේ සරණ බක්මී වේවා බක්මී යන ගිරව් වලින් පටන්ගෙන මාතලන් පැංචා රන්රස සූරචෞර්යා හදවත් නැතු මාතරාචි දොස්තර බක්මාදීගේ මේ පිළිවෙල තමයි අද අපි ඔබට රසවිඳින්න ලබා දෙන චිත්‍රපට නාමාවලිය මේ චිත්‍රපට නාමාවලිය තාම රසවත් වූ මතකයන් අද මිහිරක් කොට ඔබට රසවින්දනය කරන්න බක්මීලුව වැඩසටහනින් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම ගීතයක්ම අපිට මේ තැපැල්පත්වල සහ ලිපිවල හඩංගු කරලා තිබුණු ගීත සමහර දෙනෙක් ගීත 25ක් 30ක් ඊටත් වැඩි සංඛ්‍යාවක් Tamange ගීත ලැයිස්තුවේ අහන්න ඕනේ කියලා නම් කරලා තිබුණා. නමුත් එකක් දෙකක් තමයි තෝරා ගන්න පුළුවන්කම ලැබෙන එක සතියකදී. මොකද තවත් පෙරිසක් එහෙම අපිට යොමු කරලා තියෙන නිසා. ඉදිරියේදී හේ කීතත් ඔබට අහන්න ලැබෙවි. ඉතින් රසවත් මියුරු මතකයන් විදිහට එදා සිංහල සිනමාවේ ඔබ රසවින්ද මේ මතකයේ තමයි මුල්ම ගීත ඇසුරේ මේ ශනිදා රාත්‍රිය ඔබට රසවින්දනය කරන්න ලැබෙන්නේ. ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපි රසවිඳින ආදරණීය මිතුරන්ට මිතුරයන්ට බොහොම සතුටින් අදත් ආරාධනය. සිංහල සිනමාවේ ඒ රස මතක ඔබට රසවිඳින්න ලැබෙන බක්මී විදිහට සම්පූර්ණ. දෙන වනා නෙතජ කුණිම්මා දිහා බලන විට ඉස්සේ ආදරයට ඇති හදවතටම වසරේ ඔක්තෝබර් මාසයේ 14 වෙනිදා. මේක විශේෂ දවසක්. 10 වෙනි මාසයේ 14 එහෙම නැත්නම් ඔක්තෝබර් මාසයේ 14 මේ චිත්‍රපටය තිරගත වුණු දවසේ රාණගිරාව. ඒ මෙවුරු මතකයේ තමයි අපි රැස් වෙන්නේ. රාණගිරාව චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඒ එම් සේනානායක අධ්‍යක්ෂකවරයා ධර්මශ්‍රී කල්දේරා. මේ ධර්මශ්‍රී කල්දේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු වෘතාන්ත චිත්‍රපටයයි. ඔහු මෙතෙක් කල ජාතික පුවත්පත් වුණු ලංකාදීපය සහ වන්ටා විත්ති වැනි පුවත්පත් වලට තමන්ගේ හිතමිතුරක වන සුසිල් ප්‍රේමරත්නයන් සමග ලන්දේසි හටන බිලි පූජාව රිදී කුමාරි වැනි චිත්‍රකතා වලට කතා රචනයෙන් ඉදිරිපත් වුණා මිස චිත්‍රපටි කර්ණයට පිවිසුනේ මේ රාණිගරව් චිත්‍රපටයෙන් සංගීතවත් කළ රාණගිරව චිත්‍රපටයේ ආචාර්ය ප්‍රේමසිරි ප්‍රේමදාස දීපද රචකයා කරුණාරත්න අභිෂේකර ශූරීන් මේ ගීතය ගායනා කරනවා ධර්මදාස වල්පොල 50 දශකයේ මුළු මනින්ම පහේ සිංහල සිනමා ලෝකේ සුපෙම් හඬ වුණේ මේ ධර්මදාස වල්පොල නමුත් 60 දශකයේ අගභාගයේ ඔහු තමන්ගේ ගීත ගායනයේ ඒ සුපෙම් හැකියාව මේ චිත්‍රපට ගීතේන ඉතාමත් මනවින් ඔප්පු කරලා තියෙනවා. සිනමා ශක්ති ගාමිණී ෆොන්සේකා සමග විජිත මල්ලිකා ප්‍රධාන චරිත රඟපෑවා. ඒ වගේම මේ ගීතයේ රංගපෑම් ගාමිණී ෆොන්සේකා සහ විජිත මල්ලිකා. ඉතින් මේ සුපෙම් හඬ එදා හර්බර්ට් ටෙම්සන් විලක්නයන්ට සේනාධීර කුරුප්පුට ගානා කොට සිනමා ශක්තිති ගාම්නිස් ෆොන්සේකා මහත්මයාටත් මේ චිත්‍රපටයෙන් ගීත ගානා කළා. මෙතනනේ අපි ඊළඟට යන්නේ 1955 වසරේ අගෝස්තු මාසයේ 27 වෙනිදා පෙරගත වුණු මාතලන් චිත්‍රපටයේ කලාශූරී ලතා වල්පොලියන්ගේ වූ සඳ කොමලී කියන ගීතය රස විඳිනවා. ඔව් මේ සඳ කුඹුලි ගීතයත් ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.එම්. නායකම් අධ්‍යක්ෂකවරයා එස්. නාගරාජන් සංගීතවත් කළා ආර් මුත්තුසාමි ගීත රචකයා බෙනඩික් ෆර්නෑන්ඩෝ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ශේෂපලිහකාර සමග ක්ලවිස් ද සිල්වා. නමුත් මේ ගීතය ගැන රූපරාමේ රංගපෑවේ රත්නම් කුමාරී රසවන්තව අපිට මේ රස විඳින්න ලැබුණු ගීතයක් කියලා හිතෙනවා. ඉතින් මෙවන් රසබර ගීත රස විඳිනවා නම් ඒ බක්මීවිල්ලුව වගේ ඔබ තහවුරු කොට තිබෙනවා කියන අපිට සතුටුයි. ඒ ඔබ තහවුරු කළ දේ අපි තව තව තහවුරු කරන්න උත්සාහ කරමු බක්මීවිල්ලුව වැඩසටහනේ මේ මෙවරු මතකයන් තුල. අපි යනවා පැංචා චිත්‍රපටයේ ගීතයකට 1969 වසරේ දෙසැම්බර් මාසයේ 15 වෙනිදා තමයි මේ චිත්‍රපටය පෙරගත වන්නේ. මේ ගීතයත් ඔබට වෙනස් හැඟුමක් ලබා දෙවි. අපි රසවින්ද ගීතවලට වඩා වෙනස් රිද්මයක් ඔබට මේ ගීතය තුළ රසවිඳින්න ලැබෙවි කියලා අපි විශ්වාස කරමු. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එස්.පී. මුත්තයියා අධ්‍යක්ෂකවරයා වින්සන් ඩේවිඩ්. මේ චිත්‍රපටය සංගීතවත් කළේ එම්.කේ. රොක්සාමි. නමුත් මේ ගීතය මේ ගීතයට සංගීත පද සහ ගානය නෙවිල් ෆර්නෑන්ඩෝ සහ පිරිස ක්ලැරිස් සිල්වා සමග ජෝවා බෙල්ක්‍රම ප්‍රධාන චර්ත රඟපෑවා ජානක ඉලුකුඹර සමග මේ ජානක ඉලුකුඹර කියපුවම අද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ඔහු ළමා කාලයේදී පැංචා විදිහට තමයි මේ චිත්‍රපටයේ තමන්ගේ චර්තය නිරූපණය කළේ එහෙමනම් මේ පැංච චිත්‍රපටයේ සමාජ ශාලාවක කණ්ඩායම් ගීතයක් ගායනා වුණා. ඒ ගායනයට හඳුන්වන්නේ නිවි තමයි. අර මිදි පැත්තක දාලා මිදුයනේ ඉමුචුත්තක් වේලා ඇගීමකට පොඩ්ඩක් ඉඳ දීලා මිදුයනේ ඉමුචුත්තක් වේලා ඇගීමකට පොඩ්ඩක් ඉඳ දීලා ඔලඳ දෙතුම් නිවසට යයි වෙනද බඳුන් අහකට වේ වෙළඳ සිතුම් නිවසට යයි වෙළඳ සිතුම් අහකට වෙයි හදවතේ පහන් සිළුගේ ඔබ නැලවේ ඔබ නැලවේ සදාම් ගනි හදවතේ පහන් සිළුවේ ඔබ නැලවේ ඔබ නැලවේ සදාම් ගනි සත්‍යන ලෝකෙට පාවලා අනමිදි හැරමිදි දැක්කද දාලා නිදියුයනේ චුට්ටක් දේලා හැඟීමකට පොට්ටක් ඉඩ දීලා නිදියුයනේ මුචුට්ටක් දේලා හැඟීමකට පොට්ටක් ඉඩ දීලා මුල් හිතට නැගේ දෙගටිදනේ පියා සලයි සිලිකිදතොල් හිතට නැගේ දෙගටිදනේ පියා සලයි හදවතේ යහන් මනුවේ ඔබට තොටේ ඔබට තොටේ සදාංගනි හදවතේ යහන් මනුවේ ඔබට තොටේ ඔබට තොටේ සදාංගනි පිළිසිඳ තුල් හිතට නැගේ හිතට නැගේ හිතට නැගේ දිදනේ පියාතලයි පියාතලයි පියාතලයි හදවතේ ජහන් මනුනේ පොතකට පොතකට සඳන්ගනි හදවතේ ජහන් මනුනේ ඔබසතේ ඔබසතේ සඳන්ගනි සත්‍යන ලෝකෙට පාවසවාලා ඉහළ මිදි නැත්කදාලා හිදිව්යනේ මුජුන්දන් වේලා හැලීමකට පොඩ්ඩක් ඉඳ දීලා හිදිව්යනේ මුජුන්දන් වේලා හැලීමකට පොඩ්ඩක් ඉඳ දීලා හිදිව්යනේ මුජුන්දන් වේලා හැලීමකට පොඩ්ඩක් ඉඳ දීලා විදිහට මේ ගීත රසවිඳ විඳින අතරේ සමහරලාට ඔබේ මතකයත් ඔබ රසවිඳ ඒ මතකයන් තුළ යලි යලි සිහිපත් වෙන්න පිළිවන්. ඉතින් එවැනි ගීත අපි බග්විල වැඩසටහනින් ඔබට අහන්න ලබා දෙන නිසා ඔබට අපේ ලිපිණයට තැපල්පතකින් හරි ලිපියකින් හරි ඒ ගීත රංගලවන්න පැහැදිලිව චිත්‍රපටය මොකක්ද ගායකයා හෝ ගායිකාව මතකද ගීතේ මුල් වචන මේවා සඳහන් කළේ වුවත් අපිට පැහැදිලිව ගීතය පාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහසක්, යෝජනාවක් මේ සියල්ලක් අපිට යොමු කරන්න පිළිවන් අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මී ගිල්ලෝ රන්තිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. එනම් අපි ඊළඟ ගීතයට යමු ලලිත් මහත්තයා. අපි තෝරාගෙන තියෙන රන් රස චිත්‍රපටයේ රන් රස ගීතයක් කියලා මට හිතෙන්නේ. 1967 වසරේ අගෝස්තු මාසයේ 24 වෙනිදා තමයි චිත්‍රපටය තිරගත වුණේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.පී. මුත්තලියා. අධ්‍යක්ෂකවරයා ඉරත්නම් සංගීතවත් කළේ එම්.කේ. රොක්සාන්. නිහාලේ ජයසිංහගේ ගීත රචනයක් සුජාතා පෙරේරා සමග හරුන් රන්දා මේ ගීතය ගායනා කළා. චිත්‍රපටයේ ප්‍රධාන ඡන්ද නිරූපණය කළ අශෝක පොන්නම් පෙරුම සංදා කුමාරි සමග ලීනාද සිල්වා මේ ගීතය චිත්‍රපටයේ ගායනා කරනවා අශෝක පොන්නම් පෙරමුණ සමග ඉලීනා දෙසිදුවා. දෙපාතේම බර ගඟුල කැලති පැලති ඇයි ගලා දොරේ එළිය අහිමි තුරුණු උලෙතිමා උදකලා දෙපාතේම බොරගඟුල එලති එලති ඇයි ගලා ඇයගේ පද වැලයි ඇයගේම ඉනිහිරි තනුවයි ඇගලය මානය සමුතුව මමුින් සිටවේ නමුතු කවිදසුන් සිතුවිලි පඳුරු පල නැතේ එළගුන් ගනී සදහත මගේ හදවතේ දෙපාතෙම බොර ගඟුල ඇලති ඇලති ඇයි ගලා ලොවේ එළිය අහිමි සුරු කුලෙතිම උදකලා දෙපාතෙම බොරගඟුල එලති එලති අයි ගලා හරි කියන්නේ සරුචෞරය චිත්‍රපටයේ ගීතයකට සුජාතා පෙරේරා මහත්මිය ගායනා කරපු නිතර නොඇසෙන ගීතයක් විදිහට තමයි අපි මේ ගීතය හඳුනාගෙන තියෙන්නේ. 1967 වසරේ දෙසැම්බර් මාසයේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වුණේ. නිෂ්පාදනය කරනවා සීමා සහිත සිනමා සමාගම අධ්‍යක්ෂකවරයා එම් මස්තාන් සංගීතවත් කළා ආර් මුතුසාමි දීපද රචකය කරුණාරත්න අභිෂේකර මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ Gamini Fonseka Sanda Kumari Rohini Jayakody Hugo Fernando H G. Kulasinghe Shane Gunaratne වැනි ශිල්පීන් මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ සන්ධ්‍යා කුමාරි ඒ රූපරාම වල පෙනී සිටිනවා සන්ධ්‍යා කුමාරි සමග ඇන්තනි සී පෙරේරා හොඳින් කියන්නම් ඵලයන් හොඳින් කියන්නම් මෙතනේ දීදී මොකද කරන්නේ මට නාගන්නට දීපන් හොඳින් කියන්නම් ඵලයන් හොඳින් කියන්නම් කීය වගේ මූණයි කුකුට වැස්ස කයි අපිට යන්නේ හදවත් නැත්තෝ චිත්‍රපටයේ තවත් රසබර ගීතයකට මේ ගීතය ඇන්ජලින් ගුණතිලක සමගින් ටෝනි හසන් ගායනා කරන්නේ 1974 තිරගත වෙන මේ චිත්‍රපටය 1974 අප්‍රේල් මාසයේ 26 වෙනිදා කන්ලි ජයසූරිය නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා සුබයිර් මකීන් සංගීතවත් කළා ටී ෂෙල්ටන් පෙරේරා ගීපද රචකයා කරුණරත්න අධ්‍යක්ෂකල ශූරීන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා නීතා ෆර්නෑන්ඩෝ රොබින් ෆර්නෑන්ඩෝ ජොන් සිරිසේන මේ චිත්‍රපටය ඇත්තටම ඉතාමත්ම ජනප්‍රිය වුණු චිත්‍රපටයක් සිංහල සිනමා වංශ කතාවේ ඒ වගේම තමයි විකට ශිල්පියෙකු ලෙස නන්දරා සිටි ජොන් සිරිසේන මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ කළු චරිතයක් මේ ගීතය අඩංගු රූප රාමුවේ ගීතේ ගායනා කරනවා පර්ල් කුරේ සමග ඔස්වල් ජයසිංහ. ඒ වගේම මේ ගීතය ගායනා කරනකොට ඒ රූප රාමුවල නීතා ෆර්නෑන්ඩිස් සහ රොබින් ෆර්නෑන්ඩිස් එමි සිටියා. सकला पेसे दंग कबीला दंग कबीला हर कु मिले हर कु ඇතුළු නැදීලා හරි පුදුමයි මේ ලියන්ගේ හරි පුදුමයි මේ ලියන්ගේ දැල්විය හැකි කපුරු ඇස් තුල ගිනි පුපුරු එළන එක බැල්මෙන් අලුවේ පරඳල්මෙන් දැල්විය හැකි කපුරු ඇස් තුල ගිනි පුපුරු එළන එක බැල්මෙන් අලුවේ පරඳල්මෙන් නිපිනි නිපිනි ලෝකයන ඒ මෝඩයෝ නිල්කේශ කලාපසේ දඟ දැසුණු බබිලා දඟ දැසුණු බබිලා හරි පුදුමයි මේලියන්ගේ හරි පුදුමයි මේලියන්ගේ ඒ කොන්නේ කියා හිතුවේ අපේ මාතරාච්ච චිත්‍රපටයේ ගීතයකට යන්නේ 1973 වසරේ ජනවාරි මාසයේ 11 වෙනිදා තමයි මේ චිත්‍රපටය මුලින්ම තිරගත වුණේ. බලන්න මේ ගීතේ මේ චිත්‍රපටය බහලා තියෙනවද කියලා. සීනික දෙවිඳු චිත්‍රපට වෙනුවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සතිස් චන්ද්‍ර එදිරිසිංහ සංගීතවත් කළා ආචාර්ය වික්ටර් රත්නායක ගීත රචකයා ප්‍රේමකීර්ති දල්වේස් ඒ වගේම මේ ගීතේ ගායනා කළ සුජාතා පෙරේරා සමග ආචාර්ය වික්ටර් රත්නායක සිංහල සිනමාවට කිසියම් වූ පිරිසක් මුලින්ම එකතු වුණු චිත්‍රපටියක් ලෙස හඳුන්වන්නට පුළුවන් මේ මාත්‍රා චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයා සතීෂ් චන්ද්‍ර ඉදිරිසිංහගේ පළමුම වෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පළමුවෙනි සංගීත නිර්මාණය ඒ වගේම වලිනානායකයන්ගේ පළමුවෙනි දීපක රචනය ඒ වගේම විශාරද සුනිල් ඉදිරිසිංහයන්ගේ පළමුවෙනි සිනමා දොරට වැඩුම. ඒ වගේම තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ සතීෂ් චන්ද්‍ර ඉදිරිසිංහ සමග ස්වර්ණ මල්වාරච්චි මේ ගීතය අඩංගු රූපරාමුවේ පෙනී සිටියේ ගීතේ ගායනා කරමින් සතීෂ් චන්ද්‍ර ඉදිරිසිංහ සමග සර්ණ මල්වාරච්චි තියෙනවා අයිපත් ඇසුර නිදර්ශනයන් ගැන සඳකට පහනක කැටයම ඔපලා මම හිතන්නේ ඒක කිසි කෙනෙකුට අමතක නෑ නමුත් මේ ගීතය මම හිතන්නේ මේ චිත්‍රපටය තාම රසවත් ගීතයක් විතර නොඇත ඒ නිසා තමයි අපි මේ ගීතය ඔබට අද දවසේ අහන්න ලබා දුන්නේ. ඉතින් මේ වගේ ගීත ඔබට මතක් වෙනවා නම් අපිට ලියලවන්න ඒ වගේම ඔබේ අදහස් යෝජනා මේ හැම දෙයක්ම වඩා වැදගත්. ඔකේ මේ චිත්‍රපට පිළිබඳ සමහර වෙලාවට ඔබ ගාව මේ තොරතුරු තියෙන්න පුළුවන්. සිනමාව පිළිබඳව. ඉතින් ඒ තොරතුරු තියෙනවා. ඒවත් අපිට යොමු කරන්න. අපිට තවත් බොහෝ පිරිසකට රස වෙදින්න ඒවා ලබා දෙන්න හැකියාව ලැබෙවි අපේ වැඩසටහන. අපි ඊළඟ ගීතයට යමු. දොස්තර චිත්‍රපටයේ ගීතයක් තෝරන්නේ ලලිත්මාත් 1956 වසරේ පෙබරවාරි මාසයේ දෙවනිදා මේ චිත්‍රපටය තිරගත වන්නේ. සීමා සහිත සිනමාස් නිෂ්පාදනය අධ්‍යක්ෂකවරයා කේ ශංකර් සංගීතවත් කළේ දක්ෂිණ මූර්ති ගීපද රචකයා රොබර්ට් මිසින් විරත්න ගීතය ගායනා කරන්නේ Dharmadasa Walpola. Herbert M Seneviratne, Eddie Jayamanne, Mark Samaranayake සමග කාන්ත ගුණතුංග මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා. චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරමින් රංගපානවා හර්බර්ට් එම් සෙනවිරත්න. විශ්වාසයක් සිත්නවාගෙන විකල්වනේ නිසා අවිශ්වාසයක් සිත්නවාගෙන විකල්වනේ නිසා බලපයන සතිමේ විලසා බලපයන සතිමේ විලසා विश्वास मन शांति न सही बन प्रेम रसे मन रम ककुति किया तिरुद घोर विरम ककुति ಅವನ್ ಸದನ ನಿಮರಸುತ ಮೇವು ಅದಿಸುವಾಗೆ ಬನ ಕೈ ಮನುಲುವ ಮಧುರ ರಚೆ ಬನ ಕೈ ಮನುಲುವ ಮಧುರ ರಚೆ ಒಲಕವು ಒಂದು ತನಿದೆದನಿಕು ಅಸರೆ ಹಿಬಂದಿಪೇನೆ ನಿಂದ ಹೆಲದ ಮೈ ನಿರ ಕುಸುತ್ತನೆ ನಿಂದ ಹೆಲದ ಮೈ ನಿರ ಕುಸುತ್ತನೆ වාසයම් සිත්මවාගෙන විකන්වනේ මිනිසා බලත් වයන සැටි මේ විලසා බලත් වයන සැටි මේ විලසා වාසයක් හිම වාගෙන විකල් වනේ මිනිසා බලත් පයන සතිමේ මිලසා බලත් පයන සතිමේ මිලසා පතරණ අපි වැඩසටහන නිමවටපත් කරන්න ආචාර්ය නන්දාමාලනීය බක්මහදේගේ චිත්‍රපටයට ගැයූ මේ මියුරු ගීතය සමගින් 1969 වසරේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදා ඒ චිත්‍රපටය තිරගත වන්නේ. නිෂ්පාදනය කළේ ප්‍රජාපාල ශ්‍රී ගුණවර්ධන අධ්‍යක්ෂකවරයා ගීපද රචකයා දානන්ද ගුණවර්ධන සංගීතවත් කළා සෝමදාස ඇල්විට කළ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා අයිරාංගනී සේරසිංහ ධර්මසිරි බණ්ඩාරනායක එල්සන් දීතුරුගම සමග අනුලා කරුණාතිලක මේ ගීතය ගානා කරන චිත්‍රපටයේ අයිරාංගනී සේරසිංහ රූපරාමයේ අයරංගනී සේවසිංහ සමග ධර්මසිරි බණ්ඩාරනායකයන් එන්නේ සිටිනවා. එතකොට මේ ගීතය සමග එනම් අදට අපි සමුගෙන යන්න බලාපොරොත්තු වෙන ඔබට පිළිවන් ඔබේ අදහස් යෝජනා ඔබ ආන්න කැමති. ගීත තියෙනවා නම් අපිට ලියලවන්න නිෂ්පාදක බක්මී විල්ලුව රණජිත ශ්‍රී ලංකා ගුවන්විදුලිය තඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රණජිත ශ්‍රී ලංකා ගුවන්විදුලිය තඹුල්ල කියන ලිපිනයට. කොමසුති අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොට ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි.